මෙන්න මේ ගමනට අහුවලා ඉන්න අපිටත් මොකද වෙන්නේ අපිටත් ඉන්නානේ දීපල කොච්චර හොඳද ඉඳ ගන්න කොච්චර හොඳද ඇසුරු කරගෙන ඉන්නේ කොච්චර හොඳද නෑදෑයෝත්ලා ඉන්නේ කොච්චර හොඳද අනේ මෙන්න මේවා කියන හැඟීම ඇති වෙලා පටන් ගන්නවා ඉතින් මේ වගේ හැඟීම් ඇති වෙන්නේ මොකක් නිසාද මෝහය නිසා මෝහය කියලා හිතන්නේ සමගදී දැඩිව අල්ලගෙන ඉන්නවා මෙහෙ යන්න බැරි අනේ දැඩි බැඳීමක් නිසා දැඩි බැඳීමට කියනයි පටවි යති ලක්ෂණය මේ පටවි යති ලක්ෂණයට බැඳලා ඉන්නකොට කවදාවත් අපිට පුළුවන් කමක් නෑ මෝහය කියන තාක්කල් මේ පටවි ස්වභාවයෙන් ඉස්ම යනවා මෙන්න මේ මනෝමය කයකින් ඈත් වෙන්න පුළුවන්කමක් නෑ. නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ. මේ මස්ලිය සහිත බර කයක් අරගෙන බර ද්‍රව්‍යයන් ඇසුරු කරගෙන ඉන්නේ මේ ශරීරයෙන් හිත පොදවලා හිටන් මනෝමය කයකින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ. දැන් මේ මනෝමය කයකින් නිදහස් වෙන අවස්ථාව අත්‍යවශ්‍යම මේ භාවනාවේ විශේෂ අවස්ථාවක්. අන්න ඒ නිසා මනෝමය කායික ස්වභාවය වර්ධනය කරන්න බැරුව යනවා. අර මෝහය නැත්නම් මුලාව නිසා ආසාවන්ගෙන් බැඳිලා ඉන්නේ. විලාන්නේ මෝහය කියන එක අයින් කර ගැනීමටයි අපි මේ ධර්ම දේශනාවේ මූලික අදිතාලම ඉස්සෙල්ලාම ගෙනියන්නේ. මෝහයේ ආදීනව මෝහය නිසා වින්නා විපාකේ මේවා විග්‍රහ වෙනකොට අනේ මෝහය කියන එක මේ වගේ දෙයක් නේ. මේක තියෙන විසාරණයකට ඇලුම් කරන්නේ ඇයි? මෙන්න මේක හැඟීම ඇතිවි යෝගෙන් හිත විදෙන්න පටන් ගන්නවා. ඒතර ද්වේෂය කියන ගැටීමක් තියෙනවා නම් මේ ගිනි ස්වභාවයෙන් අපිට අයින් වෙන්න බෑ. ගිනි ගන්න ලෝකයේ ගිනි හා සම්බන්ධ වන්නා වතනින් ඉවත් වෙලා යන්න බෑ. ගින්නහාම ඇදිලා යනවා. ගිනි ගන්න ගැටෙන දේවල් හා ඇදිලා යනවා. හිතෙන් ගිනි ගන්නවා ඒ වගේම ගතට ගිනි ගන්නවා හිතගත දෙකම ගිනි ඇසුරු කරන්නා වූ දින ඇසුරු කරන්න පටන් ගන්නවා මේ කියන තේජෝ ධාතුවේ ගිනි ස්වභාවයේ දැඩි ස්වභාවයෙන් අපි අයින් කරන්න බැරි වෙනවා ද්වේෂය තියෙනවා දැන් ද්වේෂයේ ආදීනවත් ද්වේෂය නිසා වෙන්නා වූ උත්පත්ති වල හැටි කියාගෙන යනකොට අනේ ද්වේෂය කියන එක කොයිතරම් ආදීනව සහිතයි කියලා ආදීනව වැටෙන්න පටන් ගන්නවා මේ වගේම රාගය ඇසුරු කරනකොට රාගය නිසා මොකද වෙන්නේ රාගය නිසා ඇලුම් කිරීමක් ඇති වෙනවා ඇලුම් කිරීම නිසා ද්‍රව ස්වභාවයෙන් මිදෙන්න බැරි වෙනවා එහෙනම් ආපෝ ස්වභාවයෙන් මිදෙන්න බැරි වෙනවා අන්නේ ආපෝ ස්වභාවයෙන් මිදෙන්න බැරි වෙනකොට ආපෝ භවී ගණී භවණේ වන්නා වූ ස්වභාවයේදී මේ මනුෂ්‍ය ලෝකෙ. එදා ඒ ස්වභාවයේදී හිතන්නහම මේ කියන්නා වූ ආපෝ කියන්නා වූ තත්ත්වයෙන් උස්නේ සමගින් මේ ගැටෙන් තත්ත්වයෙන් තීජෝ තත්ත්වයෙන් ඒ වගේම මේ ගණී භවණ යන පඩවි තත්ත්වයෙන් කියන මේ වයින් මිදෙන්න බැරිව මේ ලෝකේන බැඳලා හැදිලා පවතිනවා. මෙන්න මේ ටික මුදවා ගන්න ඕනේ මෙතනින් උසස් වෙනට යන්න. මේ පහත් වෙන. එයා මේ පහත් වෙන ලෝභ දේශ මොහ කියන ඒවාත් එක්කයි බැඳලා පාර වෙන්නේ. මේවා ආදීනව දැකලා ඒවෙන් හිත මුදවනකොට මොකද වෙන්නේ? අලෝභ, අදේස, අමෝහ කියන දේ හිතට විදිහට. අන්න අලෝභයේ ස්වභාවයක් තියෙනවා පාවෙන ස්වභාවයක්. අදේසයේ ස්වභාවයක් තියෙනවා නිමුණු ස්වභාවයක්. ඒ වගේම අමෝහයේ ස්වභාවයක් තියෙනවා ලෝකය හා බැඳීමෙන් වෙන්ුණ ආකර්ෂණයෙන් මිදෙන ස්වභාවයක්. එතකොට අලෝභ ස්වභාවය නිසා ලෝකයේ කිසිම අමාරුවක් නැති පහසුවක් දැනෙන්න පටන් ගන්නවා. කායික සුවයක් දැනෙන්න පටන් ගන්නවා නිදහස් සුවයක්. අදේසයේ නිසා ගිනිදාහ නැතිවක් දැනෙන්න පටන් ගන්නවා. අමෝහය නිසා මොකද වෙන්නේ ලෝකයේ ආකර්ෂණය බැඳීමක් ඇති ඊළඟට අපි ඉන්නේ පාවෙන ස්වභාවයෙන්. මෙන්න මේ ස්වභාවයේ මත වෙනකොට මොකද වෙන්නේ? ඔන්න ඔය නිසාද උද්ඝා නිමිත්ත කියනා වූ தත්ත්වයටපත් වෙලා අපි ඔය තුලින් ගන්න ප්‍රතිභාග නිහිතා ගැනීමට හේතු වෙන අරමුණක් ගන්න හේතු වෙනවා වායු අරමුණ. වායුව අලෝභ ආදේශ අමෝහ සුපරිණ පවතී. අපි වායු ලක්ෂණයට අරගෙන අපේ චිත්ත ගතිය එතෙන් ආවට පස්සේ ඒ ගතියෙන් අපි වායු ලක්ෂණය අරමුණු කරන් තමයි මේ ආස්වාද ප්‍රස්වාස කරන මේ වාතයේ හුස්ම ගන්නකොට අරිනකොට මේ වාතයේ චලනය දකින්නේ. වාතයේ චලනයේ දකින්න මිසක් වාතයේ කයි ස්පර්ශයෙන් දැන් බලන්නේ. වාතයේ චලනයේ වෙනකොට මේ නාහය අග මූණ ඉස්සරහා ඒ හරියෙම හුස්ම ගන්න උතනකොට වායු සංසරණයක් වෙනවා එහෙම චලනයක් වෙනවා. අනේ වායු ලක්ෂණේ පමණක් සිහි කරනකොට වායු අරමුණු. අන්න වායු අරමුණු වෙනකොට ලෝභ දේශ මොහ දැන් නැහැ. අලෝභ දේශ මොහෙයි යුක්තයි. එතන ඉඳලා අරමුණු ගන්නකොට අන්නේ අරමුණ කරන හිත පිළිබඳයි දැන් අන්නේ අවස්ථාවේ තමයි පාවෙන ස්වභාවයෙන් තියෙන වායුමය තත්ත්වයට යන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න එතනින් මනෝමය කය නැගී එන්නේ. මෙන්න මේ தත්ත්වෙටපත් වෙලා ඉඳන් එනකොට මොකද වෙන්නේ මේ කය පැත්තක තියෙනවා අපි කය හා සම්බන්ධයක් නැති වායුව හා ජීවත් වෙන වායුව හා සම්බන්ධ කයකින් යුක්තවන්නා වය හැටියට දකින්න අවස්ථාවක් ලැබෙනවා මෙන්න මේ අවස්ථාවට ගත්තාට පස්සේ කියන්නේ මේ සමහරවිට මූල ආරම්භයේ පුරුදු වෙනකොට මේකයි එහා විශ්ියෙන්න පුළුවන්, දැඟල වෙන්න පුළුවන්, මේ මනෝමයකයි නැගිනකොට විසිරනවා වගේ දැනෙන්න පුළුවන්, ඇඟරෙනවා වගේ දැනෙන්න පුළුවන්, වැටෙන්න වෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඔයගේ අවස්ථාවල් එන්නේ. මෙන්න මේ වෙලාවේදී අපි අවංකයි කියනා වචනයක් ගන්නවා. මොකද්ද මේ අවංකයි කියන්නේ? කයින් ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර කියන මේ වැරදි කරන්නේ නැති නිසා අවංකයි කියලා කලින් අවංකයි කියලා හිතාගන්න අවංකයි කියන්නේ. වදනයෙන් අවංකයි කියලා බොරු කේනම් පරුස වචන ප්‍රලාප කියන මේවා නිසා පීඩිත කරන්නේ අපි පීඩිත වෙන්නේ නැහැ. ඒ වයින් වෙන්වෙන්නේ නිසා වදනයෙන් අවංකයි කියන හැඟීම ගන්න ඕනේ. ඒ වගේම දැඩි ලෝභය, ඒ වගේම වෛර කිරීම, ඒ වගේම වැරදි දැකීමක් මිත්‍යා දෘෂ්ටිය කියන මේවායින් හිත දෘෂ්ටිය කරගන්නේ නැති නිසා ඒවෙන් පිළිහිදු කරගත්ත හිත පිටින් අවංකයි කියන මේ තුන්තලින් අවංකයි කියලා ගත්තාම තමයි අවංකයි කියන වචනේ අර්ථ තේරෙන්නේ. එහෙම ඉතින්. ඒකට ඒ වගේම පාරිශුද්ධයි කියන වචනයක් අපි ඊළඟට ගන්නවා. මොකද්ද පාරිශුද්ධයි කියන්නේ? සුද්ධ වූ පිළිවෙලක් අපිට ඉන්නේ. මොකද්ද සුද්ධ වූ පිළිවෙල? බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන මේ සීල රත්නයේ මහා ගුණස්කන්ධයන් කැටිවිසාරාන්තික කියන මේ සූවිසි මහා ගුණස්කන්ධයන් පරිවාර කරගන්න. සුද්ධ වූ දහම පරිවාර කරගන්නවා නැත්නම් සුද්ධ වූ සූවිසි ගුණස්කන්ධය පරිවාර කරගෙන ඉන්නවා කියනවා වර්තින් පාරිසුද්ධයි කියන විදිහට ගන්නවා. ඊළඟට කියන මොකද වෙන්නේ මේ ධර්මයේ අසුරු කරනකොට අපිට සත්‍ය වැඩෙන්නේ. අපි කවදාවත් නිත්‍ය සපාත් කරගෙන ඉන්නේ නැත්නම් අපිට පටලනවා. ඒ වගේ මේ ලෝකයේ කියන එක දුකයි දුකට හේතුව ලෝකය ඇසුරු කිරීමයි දුක ඇති කිරීම නම් මේ ලෝකයෙන් වෙන්වීමයි නැති කිරීමේ මාර්ගය නම් මේ ලක්ෂණය අවබෝධ කරගෙන ලෝකයේ නිස්සාර බව අරගෙන අත්දකින්න වැඩි නිදී යාමයි කියනවා මේ தත්ත්වය වටහා ගත්තාම අපිට අර කියනා වූ වැහිමක් නෑ කරලන. එන ඉස්තර කියනා වූ தත්ත්වයන්ගෙන් ඉස්තර පහ වී ඇති නිසා පවිත්‍රායි පවිත්‍රායි කියන්නේ පවිත්‍රායි කියන්නේ. මොන්නේ පවිත්‍රායි කියන වචනේට ඔය ටික වැටහෙන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් පවිත්‍රභාවයටපත් වුණා නම් කොහේ යන්නද මොනවා කරන්නද? අතපය උස්සලා කරන්න තියෙන්නේ මොකද්ද? දඟලලා කරන්න තියෙන්නේ වටපිට බලලා කරන්න තියෙන්නේ මොකද්ද? ඒ ඔක්කොම මේ ලෝකෙන් ගන්න දඟල දෙගලිලක් නේද? ඒවා හා සම්බන්ධයක් නැතුව ඉන්නවට නැවත වාරයක් දිවි වෙලා මේ ලෝකේ හොයන්තියක් නැහැ, තරන්නකට හේතුවක් නැන්නම්. අන්නේ හැංගීම කරන ප්‍රභාස්රයි කියන එකත් ගන්න. ප්‍රභා අස්තර කියන වදන. නැවත දිවි වීම හා තරන්නේ නැහැ කියනවා වර්ථය ගන්න. මෙන්න මෙහෙම ගත්තාම තරන්නේ නැත්නම් මොකද වෙන්නේ? නිශ්චල භාවයටපත් වෙලා හිටන් සුද්ධ භාවයටපත් වෙනවා. මෙන්න මේ தත්ත්වයටපත් වෙනකොට මොකද වෙන්නේ? එකින් එක මූණ ප්‍රියංකරභාවයටපත් කළා හිතන් චිත්ත ප්‍රබෝධය නැගෙනවා. අර කියනවා පීති සම්බොජ්ජංග දුනි. මෙන්න මේ පීති සම්බොජ්ජංග දුනි එකින් එක නගලා ධම්ම විචේ සම්බොජ්ජංගේ බොජ්ජංගේ තමයි වැඩින්නේ. ඒ සති සම්බොජ්ජංගයෙන් තමයි පටන් ගත්තේ. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය ආදී වශයෙන් නිහිගලේ. ඒතකොට ඒ වගේ මේවා වැඩෙනවා. පීති සම්බොජ්ජංගේ නැගෙනකොට මොකද වෙන්නේ? චිත්ත පීති නිදහස් පීතිය නිදහස් වෙන ගියනවා. ලෝකේ අල්ලන්න ගියහම ගිනි අත්තර ගහම උත්තර ධනසුමද්ද කියලා ධනසුමද්ද කියලා හිතන් ගන්නවා චිත්ත ප්‍රබෝධය කියලා පීති සම්බොජ්ජංගේ වෙනවා. පස්සට සම්බොජ්ජංගය ඇතිවලා මේ හිත කය නිදහස් කරලා දමනවා. ඉතින් ඔය ආකාරයෙන් ඉතින් ඉතින් බොජ්ජංගේ ධර්ම වැඩෙනවා. ඒවා දැනගෙන හිටියන් නැතත් වැඩෙනවා. ඉතින් ඒ නිසා ඔයා තේරුම් අරගෙන මේ ක්‍රමයේ දවසෙන් දවස අහනකොට ඔයා තේරෙන එකපාරම වැටහෙන්න පුළුවන්. නමුත් මේවා පුළුවන් තරමක් දුරට හුරු කරගෙන මම මේ තනතුරව කටයුතු කරනවා කියන හැඟීම තබාගෙන මේ ධර්ම මාර්ගයේ ඒ ආකාරයෙන් අපි ගෙනියමු. ඒක අපි ඒ ආකාරයෙන් දැන් අපි උතුම් වූ සීලිත භාවනා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇගින් නැග ගැටෙන්නේ නැතුව ඒ වගේම චලනයක් ඇති කරගන්න නැතුව හැකිතරම් දුරට එක ඉරියව්වකින් ඉඳලා නිදහස් ඉරියව්වකින් බලාපොරොත්තු වෙන්න ඕනේ. හොඳ නමාගෙන ඉන්න එපා. හොඳ හොඳට පුළුවන් තරම් කෙලින් කරගන්න, මූණ කෙලින් කරගන්න, බොළුව පාත් කරන්න එපා. ඍජු වන්නා වූ ගති ලක්ෂණ ගන්නකොට මේ ශරීරය පිරිසිදුභාවයෙන් හිරගුවාම හරිම පහසුයි වේවි. ඒ ආකාරයෙන් එහෙම තියාගන්න ඕනේ. බැරිම කමක් තියෙනවා නම් බැරිමකමක් තියෙනවා නම් විතරක් අතපය හිමින් සීරුව අර චිත්ත ගති අහ කරගන්න තෝ හිමින් සීරුව දිගහැරලා තියාගන්න අනික කෙනා ගැඹිය වදින්න තියෙන්නේ මෙන්න මේ ආකාරයේ හැඩවැඩ කරගන්න ඕනේ හදාගෙන ඉවරලා ඉතින් ඉදි කරන්න ඕනේ හොඳ වෙන මතක තියාගන්න ඕනේ කුරුතුණු ගන්න සත්‍යයක්වත් යවන්න එපා මේ භාවනාව කරනකොට මේ ධානයේදී සත්‍යයේ හදවැණී කියලා දේශනා කරලා තියෙනවා ඒක Tamanටත් අපරාධයක් අනික් අයට කරන අපරාධයක් වෙනවා ඒක බොහොම සංවර වෙන්න ඕනේ දැක්කාට ඉතිමා කියලා නම් බැරිමකමත් තිබුණා නම් විතරක් එහෙම කරගන්න පුළුවන් තරම් ඒවා ඉවසලා හිටන් බෙලපවත්වා ගන්න බලන්න ඕනේ. අන්න එහෙම බලාගෙන අපි දැන් මේ භාවනාව ආරම්භ කරන්න බලමු. ඒක ඒ වගේම අපි තේරුම් ගන්නවා දැන් මේ හේත්වන්නා ධර්මාර්ථය දැනකොට සුද්ධ පවිත්‍ර වන්නා ගුණ පිළිබඳව ඇති කර ගැනීමේදී සම්බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාරනවා යම්සේ කිරිති හෙද්දක් පවිත්‍ර කරගන්නේ යම්සේ මේ වාගේම උපක්‍රමයෙන් මේ කිරිති හිඳ පවිත්‍ර කරගන්න ක්‍රමයක් තියෙනවා ඒ උතුම් වූ බුද්ධානුස්සතිය මෙනෙහි කිරීම කියන කාරණේ දේශනා කර තිබෙනවා. ඒක අපේ බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණ පළමු සිහි කරගෙන උන්වහන්සේගේ ජීවිත කරුදරියන් හැටියට සිහි කරගෙන නිහතමානී ජීවිත ගුණයක් ඇති කරගෙන මේ ආකාරයෙන් සුද්ධ පවිත්‍ර වන්නා වූ ගුණ ඇති වෙනකොට මොකද වෙන්නේ? අපේ හිත පවිත්‍රභාවයට උපක්‍රමයෙන් පිරිහිදු වෙනවා. උපක්‍රමයෙන් පවිත්‍රභාවයට පත් වෙනකොට නිවර්ණ සාවකාලිකව යටපත් වෙලා යනවා. අන්නේ නිවර්ණ යටපත් වෙලා ගියාම අපිට පුළුවන් වෙනවා ඊටාම හොඳින් මේ ධර්ම මාර්ගය ශ්‍රවණය කරලා මේ ධර්මයට අනුකූලව සමාජ සමාධි චිත්තයක් පහළ කරගන්න මේ උතුම් වූ භාවනා මාර්ගයේ සපුරා ගන්නට දැන් අපි ඒ ප්‍රේක්ෂවන්නා ගුණයටපත් වෙන්නයි බලාපොරොත්තු වන්නේ කියන හැඟීම සබා ගන්න ඕනේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් මේ සාවධාන භාවයටපත් ලා හේතුවන්නාව සංවර භාවයටපත් වෙලා මේ උතුම් වූ සම්මා සම්බුදු ධානන් වහන්සේගේ කීකරු ගරුගරියන් හැටියට ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියටයි අත්මේ ත්‍රිේත්‍රවන්නාව සමවත් පූර්ණේ කරගන්න බලාපොරොත්තු වෙන්නේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු ධානන් වහන්සේගේ කීකරු ගරුගරියන් හැටියට කටයුතු කරන අපට ඒ උතුම් සම්බුදු ධානන් වහන්සේගේ අනන්ත වූ චිත්ත සාන්තිය ආශිර්වාදී ලැබෙනවා කියා සීකර ගන්න ඕනේ උන්වහන්සේගේ අප්‍රමාණ වූ දහම් සාන්තිය ආශිර්වාදී ලැබෙනවා ඒ අනන්ත සංවරත්වයේ මහා ශාන්තියෙන් අපිට සංවර වීමට හේතු වාසනා පහළ වෙනවා කියා සීකරගෙන මහා ගෞරවෙහි ඇති කරගන්න ඕනේ. අතෝසවන්නේ නැතුව අපි ඔය ආකාරයෙන් කියා ඉඳලා අපි මේ තුන් ලෝකාග්‍රෝ සම්මුති ධානන් වහන්සේට මෙන්න අනන්ත ප්‍රමාණ වන්නා මහා ගුණයෙන් පෙර උතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වේ. මේ මහා ශාන්තිය උදාගේ සම්මුති ධානන් වහන්සේලාට ගෞරව මහා නමස්කාරයක් කරනවා කියා සීකරගන්න ඕනේ. අත් දෙක ඔසවන්ට උමනාවක් නෑ අත් දෙක ඉතාමත් යහපත් අන්නා වූ ආකාරයෙන් ඉතින් සබාගෙන ඉතින් নমස්කාර කරන්ට මේ নমස්කාර පාඨය සජ්ජායනා කරන්ට සාදුකාර දෙහිත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනන්ත දුයත්තා වූ සම්බුදු පියාණන් වහන්සේලා ජීවමාන අපේ දිවියේ වැඩ සිටනවා සමානෝ සීකරගෙන ඒ උතුම් සම්බුදු පියාණන් වහන්සේලා අනන්ත වූ ආශිර්වාද බල මහිම මැද්දේ දසමාර බල සේනාවන්ටවත් ලං වෙන්න බැරි වෙන ආකාරයේ අපට මහා ආශිර්වාදයක් ලැබෙන්නේ උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට අමාමෑණියන් වහන්සේ උතුම් බුදු පියාණන් වහන්සේ කියාම තණ්හාව අපට දෙමව්පියන්ගේ ආශිර්වාදයක් දායාදයක් දරුවන්ට ලැබෙන ලැබෙනවා තේ මහා ආශිර්වාදේ ලැබෙනවා දසමාර සේනා බලයක් වද්දදා ප්‍රතිවිත ඉන්නේ නැහැ සියලු මාර බල පරාජයටපත් කරමින් අනන්ත බුද්ධ ආශිර්වාද බලමහිමේ අපට මහා රැකවරණයක් වා ආශිර්වාදයක් පිළිසරණක් පිළිතනවා මේ උතුම් වූ මහා ආශිර්වාද බල මහිමද්දී උතුම් වූ මහා සාන්තිය නිත් වේලා අපි මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවාවෝ මග අර ගන්නවා දේශනා කළ මාර්ගය අර ගන්නවා මිස අපට වන්තාව පිළිසරණක් ලෝකී ඇත්තේ නෑ දුල්ලෝකාගේ උලෝත්‍රා සම්මා සම්බුද්ධත්වයෙන් යුතු අනන්ත ගුණ ඇති ਸਰවජ සාඥාණයෙන් යුක්තව සියලු ධර්මයන් පිළිබඳව අග්‍රස්ථානීය මහා ගණීමෙන් පූර්ණ භාවයෙන් යුක්තව සම්බුදු ධානන් වහන්සේ දේශනා කළා වූ උතුම් ධර්ම රත්නය අති ගෞරවයෙන් අදහනවා සත්‍යයි කියා විශ්වාස කරනවා ඒ උතුම් වූ සම්බුදු ධානන් වහන්සේගේ කීකම දරුවන් කිසිේවත් වෙනස් මාර්ගයකට යන්නේ නැහැ ඒ උතුම් වූ සම්බුදු ධානන් වහන්සේගේ මහා ශ්‍රාවක ගුණයන් ඇසුරු කරගෙන ඒ උතුම් වූ ධර්ම මාර්ගය අනුගමනය කරමින් කරමින් යන ගමනේ කරන්නා මාර්ගය තුලින් උතුම් වූ මහා ධර්මයේ පූර්ණේ කෙරගෙන යථාභූත ඥානයේ පූර්ණේ කෙරෙන මහා සංවර භාවීටපත් වී උත්තරීතර මහා රහත් ඵලයටපත් වී වදාලා වූ ඒ උතුම් සංග්‍රහත්මේ මහා ආශිර්වාදය අපට තියෙනවා දසමාර බල පරාජයටපත් කරමින් තුන් ලෝකාග්‍ර සම්බුද්ධත්වයටපත් වී වදාළ උතුම් සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද බල හේතු කොටගෙන අපට කායික වශයෙන් වේවා මානසික වශයෙන් වේවා දුක්ඛිත භාවයක් නොවේවා තන සැසිල්ලක් සාන්තියක්ම වේවා මේ උතුම් වූ ධර්ම සාන්තිය උදා කර ගැනීමට මේ උතුම් වූ ආර්ය සමාධිය පහළ කර ගැනීමට, මේ උතුම් වූ ආර්ය දහන් පහළ කර ගැනීමට හේත් උත්තරීතර මහා බලමහිමේ උත්තරීතර මහා සාන්තිය අපිට හේතු වාසනා වේවා, ආශිර්වාදයක් වේවා කියා සිහි කරගම්මු. අපි මේ ගුණෙන් ඉඳලා අනන්ත ගුණයත් සම්මුති ධානයන් වහන්සේගෙන් අපට ලැබුණේ මහා දායාදය වන ඒ උතුම් වූ නාලෝකෝත්තර ත්‍රිසත් ධර්ම රත්නයේ පිසුවා ගැනීමට අපි මේ ධර්ම මාර්ගය අනුගමනය කරමින් උතුම් වූ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගන්නවා කියා සිහි කරගන්න කරගන්න ඕනේ. දැන් අපි මේ සාන්ත ආශිර්වාදේ ලබා ගන්නු සෑම සින්තුනා කියලා හපතක් කියනවා. මත්සේන දුදු කියානෙනි ඔබේ ගුණේ දරු කලයි ඔබේ ගුණේ සිසු කලයි ඔබේ ගුණේ දරු කලයි අසේම බුදු රජාණෙනි ඔබේ සුදු දරු කැලයි ඔබේ සුදු දරු කැලයි ඔබේ සුදු දරු කැලයි අසේම බුදු පියාණෙනි ඔබේ සුදු දරු කැලයි සුචාරිතය හද දරන ඔබේ සුදු දරු කැලයි මුම්බුදු පියාණනි අද දින සෙනෙහි දිනේ ඔබේ ගුණ ගයමි බුදු සමිඳුනි අසම වනේ අපමණ ගුණ ඇති බුදු සමිඳුනි ගුණයේ ගිනේ හදවත නිවෙමි සෝදාහැර පවද දනේ හතම වූ බුදු පියේ ඔබේ ගුණේ හදේ ගිනේ සබ්බු කල අනුරු දුරු වේයි ගුණේ නැගිනේ මිනේ බුදු ගුණේ දරනේ හදේ වෙතේ සුදු ගුණේ ගිනේ අද ළඟ තිබේ ඔබේ දරු කැලේ වෙති ජීවනේ අපේ අද බුදු පියේ පිරිසිදු ලෙස මිනවා අද ගුණගෙන තියේ නැත අඳුර ලීවනවා පිරිසිදු බවති මේ ගුණ අදහනවා බුදු මැන මහපියේ අපි ඔබේ දරු වෙනවා දැනතුම බලාගෙන මොහේ හැරලන්නේ බුදු මා පියාණනි ඔබේ ගුණේ අදහන්නේ ගුණ නැනේ දයාමිනි අපි බුදු ගුණ ගන්නේ අපේ හතේ සමාවනු මැනේ බුදු රජිනුන් වේ වරදක් කිති විතක පෙර සිදු වුණ කාලේ අද වෙන තුරා නැත හද එම තන බාලේ අපේ අද පිරිසිදුයි අද ගුණේ ඇති තාලේ මහා බුදු පියේ දනු කර පිරිසිදු කාලේ ඔබේ නැන නුවන මහදම් කිරි තුලිනීගෙන ඉරුවෙනි බුදු පියේ මව් කිවි දෙතිනේ දැන යම කිරි ගුණෙන් හදවත තුල වැඩුනේ ගුණේ අද එදී බසිනු ඇත බුදු නැන සමගගෙන යහපත දකිනු බැරි කල සසරෙහි ආවා හොඳ දේ කියා මිම සසරෙම නිවෙකවා හිම කල බුදු උපියේ සතහට වනේවා අද තීතරමි දුක දුම් නැති ගුණ ගාවා ලෝභය කියන්නේ දෙමේ හද තුලට ගිනේ ඉන සතමිම සසර ආසා පොදීයගෙන බැඳෙමින් දී පොළද වට ඉද කඩම ගැනේ හිතගෙන තබනු ඇත මහලොකු විලසකිනේ යේ දොරේ ඉඩ කඩම් අද මට හිමි වෙනවා අන් අය අතරේ මම ලොකු කෙනෙකුත් මට මිලේ මුදල් හිතු පැතුලිත හමු වෙනවා මේ තිති විලිනිසාරාගෙනිමත් වෙනවා මට මහා තැනක තතු ඇතෙමිම මිනිසුන්නේ අතේරෙහි පදවි ඇතේ මම ලොකු තැන ඉන්නේ මේ ලෙස මානයෙන් සම්ගත සොයමින්නේ මේ සතේ ලොවේ සරයි ලොකු කම ගනිමින්නේ මට ඇති සැපයේ කාටද තව පවතින්නේ කන බොන දෙයද මට නම් අඩු නොමවන්නේ හිතු පැතු සැපත මට හිතු පැතු ලෙස වන්නේ මේ තව කෙනෙකුගේ කාමෙහි පවසන්නේ ඇත කන නහය දිව කය සැම මිත පිනවා සම් රස හොයන සත ඇත ලොව හිත වෙනවා මුසපත් කෙරෙන කාමයේ සිට තුල පනවා කම් රසේ විදිනේ සතේ නිලොව කැරකිනවා මහරසේ හොයේ හොයා රාජින් මිලෙන්නේ ඊරසේ කියේ කියා මොහෙන් නැගින්නේ මිසිතතු මෙය කියා කිසි නොම සොයන්නේ සදහත ඇති නියාමයි ඔහු හිතන්නේ වසරින් කිසියක් නැති මෙම ජීවිතය දින සදහට දිවි තිබෙන සතෙකුන් විලසකින බැඳෙමින් රස හොයා ආසා පොදියකිනේ සත සැරි සරයි මෙම කාමිනී ඔකඳ උනේ කාමය කියන දේ කොහොමද හට ගන්නේ නැත ඒ සමග වූ තතු එළියට එන්නේ මා සතු උරුමයයි කියමින් හිතමින් ලෝසත උදම් වෙයි කාමයේ ලගින්නේ පෙරපින් කරන කලමේ කම් රස සොයලා අපේ මේ කල පිනෙන් මතු භවයක පියලා හම් සැප ලැබේවා හිතු පැතුලෙස කියලා පැතුමන් පතයි සත මොහෙනි පත ලැබීලා අවිදුවේ නැගී ඇති සතු මුහාම වනවා තණ්හානුවෙන වතෙමින් මෙහි පිපිදෙනවා භවයට බැඳෙන ගතියට රුකුලම වෙනවා සියදේ කිය කියා කාමය සොයවනවා කාමය කියන දේ ගැන අද සිතන්නේ මස්ලේ නොමැති ඇත විලසය පෙනින්නේ බලුකෙම ඇතේලෝ වයි රසයක් හොයන්නේ රස නම් නොමැත නිකමෙත එය විකන්නේ මතු රස හොය හොයා එමෙතන විකන විතේ ඇතේ කටු දිය වුණත් හත නැත මුඛයේ පිටේ එනමුත් අත නොහැර ඇත කටු එවැනි වටේ බලු සැරි සරනු ඇත රාගෙද එලෙස විටේ රාගයේ නැමැති ඇත කටු ලෝකිත පනවා සුසපු බල බලාලෝ සත කරකිනවා හැද වැඩ රුවේද එම ඇත කැබලිද තනවා බලු ලෙව්ලෙත ඇත වෙත නිති හමු වෙනවා විනවන සිටිනි ඇස ඇරවට බලන්නේ වටේ පිට තිබෙන රස මුසුතන් හොයන්නේ දුටු මිට ඒ බඳු ඇත කටුලෙත උරන්නේ ඇස එම රූප දැක එහෙමයි කරන්නේ මිහි රැති හඳක් සවෙනට කෙන වැදෙන විට මුසපත් වෙලා රස කාමයේ ඉබඳු අතේ දැඳෙමින් කාම කුලි කිලිනට සවෙනේ වටේ පවතිනේ පඳු මිහිරක් නැති කුරි දුකට මත්ලේ නොමැති කල බලු ඇත ලෙව කනවා රස නැති නමුත් මතු මතු වේය සොයවනවා හිම රස හොය හොයා තව තව විකවනවා ඒවදී සතේ මිමේ කාමිත පුරේ කනවා ඉදා කලේ සිට මහලු විනේවා ඇසත් රූපයේ හොයනවා හොයන රූ හැඩේ වැඩයි තනවා නිතර රූසප විඳිනවා වයස දින දින ගියා වසරින් අසුවක් කල ජීවෙනවා හිත පුරු රස නොමැත ඇස තුල ඇසද අඳුරුයි කියනවා කනට එනේම මිහිර අරගෙන වසර කොපමණේ ගෙවන්නේ දැනට වසරින් අසුවක් කල යායයි සැම සිතන්නේ මිහිරි හඬගෙන සවන පිනවා කොතෙක් කල්ලොවේ සිටින්නේ වාසර ගණනින් ගෙවුනමුත් අද නැත හඬක් කන තිබෙන්නේ විඳපු හොඳ හඬ නොමැත දැන් මෙහි කනද සෝහඬ නගනවා පන්සේ පැත්තේ ගහන මුස්හිම කනතේ නම් හඬ නොවනවා මේ පඳු කනගෙන අනත සසරෙහි පටන් හොඳ හඬ සොයනවා නොමැත ලැබගෙන එතෙන් පත් හඬ සවෙන පිනවා සිටිනවා තවත් මදි මට අනිහඬ නම් මෙතෙක් කල්ගෙන ඇතෙව්වේ තවත් නැහැ හඬ ලිස්ස ඇති කර සවෙන නම් මේ දිරෙව් නොමැත අද කන වටා හැවුමන් සියලු කන කුලි කෙරෙව්වේ මහලු විය වෙත පාතබා ඇත කනට නැත හන ඉරෙව්වේ නාසයෙන් හොඳ සුවඳ හොයමින් වසරේ කොපමණේ ගෙවන්නේ සුවඳ කොපමණේ උරා කාලය ගෙව්වදයි තව බලන්නේ වසරේ ගෙවුනා අසුවන විය වෙතට සැම පාතබන්නේ නාස ගුලි කලේ ලෙස උනා මිස නොමැත සුවරිසි ලැබෙන්නේ දිව ගැනද එම විලස රසගෙන හොය හොයා පසු පස ගියා බැලුවෙමුත් රස කාලෙහි මේ කසද එම තැන මිය ගියා ඔය හොයා යන කාලේ ඉවරයි අසු අසරත ගෙන තියා දිවට රස නැත රසයේ හිමි නැත දිවද ලෙල දෙයි බය දයා කායේති පහසක් නොයේ හොයා එම වසරේ ගණනින් කල් ගියේ කොතෙක් නොයෙමින් පහසේ පසු පසේ කියා දෙයි නැත තව කියේ අනිමිතරම් පහසේ වින්දත් ඇතිය යයි එය නොමගයේ ලැබුව පහසක් නොමැත අද දින මුළු කයම හිරි වැටිතියේ මේ බඳු අයසට යන්ට පෙර කල හොඳට හිතවිලි හිතෙනවා මනෝ ලෝකෙක රජ කරයි හිත සුන්දරත්වය සොයනවා ලොකු කෙනෙක් මම සුවේ විඳින මම හොඳයි යහපත කියනවා වසර ගෙවනිනි අසු වසරට නිදානම් පය නැගිනවා බැලුව හිතේ කෝ සනසුමක් දෙන මෙදා වෙනති තිබෙන්නේ හිතන දේති කල්පනා නැත කිසිම හැඟුමක් නොදෙන්නේ අහන්නදී නම් නොවේ මෙමදා කවන ඇතුළට ඇතින්නේ කියන හඬ දැම් ගොර හඬක් වෙයි කවන නැහැ එය ලබන්නේ පේන දේ හොය හොයා සරුවත් දෑත දැන් කුමේ කරන්නේ ඒවාස නැති ලෙස රූපගත් තන අඳුරු තිරයක් ලෙසින්නේ පසද නැත තව දැනෙන මුවාගට සියලු රස විසි කෙරෙන්නේ නිමේ ඡායයි කියු නමුත් මෙමෙතන කුණු කයත් මතු කෙරෙන්නේ කාලිකෙවමින් වසරයින් පසු වියත් තව කුම කෙරෙන්නේ අනුනතත් මහා දුක් කඳක් මිස නොමැත හරයක් ලබන්නේ මේ බඳු කුණු කයේ රැගෙන මරණය ලැබෙන තෙක් නොව සිටින්නේ කොහිද විඳි සැප කාම හරයක් මේ බඳු කයේ තව දිවන්නේ ලැබුවත් වසර ගණනින් රස හොයනේ තන නැත නිම කයට කාමය රජ ගුණයගෙන හැමදා නැහි මේ කය මෙම විලස කිනේ මේ සතු ඉක්ම සිටි අය තව නොමැත වනේ රාගයේ උයේ උයා අපි තව දුවන්නේ රාගයේ මොනේ දියද මිනිසට දෙවන්නේ ආගයේ බැඳුණු තන කෝපය ගිනින්නේ රාගයේ දවෙනදී පවනිති හිතන්නේ රාගයේ හොයන විට මහගිනි දවන්නා ඒ ටික රකින්න ගන්නට මේ ගිනි තැවෙන්නා ආගයේ නිසා සත දුක් ගිනි විඳින්නා ආගයේ මුලාවෙන් නේතික වැසෙන්නා මේ ගැන බලන විට සමතන කඩවන්නේ හැම විට විපරිණාමති අරමුණු එන්නේ මේ ඇති වෙනස ගැන හද දෙවි දෙවි යන්නේ රාගයේ බැඳුණු හිත සෑම විට ගිනි කන්නේ කායයේ දිවෙන අරමුණු එම හිතුවේ තනී නොලැබෙන විටදී කෝපය දැඩි කෙරෙනු පෙනේ ඊතන දැවින හිත නලියති කිනිදගෙනේ මේ කය සමග ඇතුළත පිට දැවිනු පෙනේ මෝහය නිසාසක සෑම විට ඇති කරලා කාගය හොය හොයා දේශයේ ගිනි තැපලා මෝහයේ මහා ශෝකයකට මුල පුරලා පාපයේ බඳිනු ඇත දුක් දිනිකට හදලා මේ ටික ලැබෙන මුත් ආදීනව මත්තේ මේ පිට වසනේ සුවදායක ගතිගත්තේ ඒතන මායාව මතු වෙනේ හිත සත්තේ හරිතන වසවෙමින් අවිතුවේ දැනගත්තේ රසයට හොයන හිත සමතින පුබුදු වනා තන බැලුවොතින් රසයම අරමුණට ගිනා මේ තන දැකම අපි රාගයේ කිලුටු තනා මේ ලෙස බලමු බුදු දහමිනි රහසගෙනා වැඩගෙන සසර යන සතනිම අනත දිනා කොමද ලබන්නේ මෙම රස තියෙන කෙනා මම රසේ විඳිමි මම රසේ ගිනේ විඳිමි යනා මේ හිත රැගෙන එයි අනත වේ සසරේ පිනා මේ වගේ දුක් ගමන සසරෙහි පෙර කාලේ ලැබුවත් බැවු අනතමයි එම එම කාලේ ඒ අත් බැවක නැත එම රස එහි තාලේ සද හත දෙවපු අත් බැවුනොව කිසි කාලේ අරගෙන බැලුවහොත් සිරුරක තිබෙන වනා මසේ ගොඩ ගැසුවහොත් එම කල සිරුරු තනා මහා මෙම පොළවේ පත් කැටි සහ බැලුවේ තනා මත් කැටි අඩුවේ මත් කඳ සැම වැඩිම උනා ලෝකෙහි තිබෙන මහා කඳු කොපමණේ වන්නේ ඒ කඳු තරම සම කෙරෙන්නේ මෙසතුන්නේ අනතෙහි සසරේ ඉපදුණු එම බව යන්නේ ඇත කටු බොඩ බැලා බැලුවොත් මෙලෙසින්නේ සෑම කඳු පරාදයි ඇත කටු කඳු ගානේ දහසක් එබඳු වැඩි අයවත් එමපාන සසදෙනු බැරියේ ඇත කටු ගොඩ නිමනුනේ ඒ වගේ මහා කය ලබනවා සතදානේ මේ කය වටා ඇති කුණු ගොඩේ හැරේ දමනා මේ මහා පොළවේ සෑම කුණු ගොඩ එක තැනිනා දැබුවත් නොසමමයි මෙම කයේ කුණු එදිනා පෙරදා තිබේ අනතව සසරෙහි එමිනා හිමවන් කුණු කයක් සසරෙහි දරාගෙන මේ ලොව වෙතට ආසා කුලි බදාගෙන ලෝභය සමග බැඳගෙන ඉමේ වටී යන්නේ දේශය මෝහ පව් ගති හද ලගීගෙන මිතරම් කලක් ආවත් සසරෙහි පීනා මේ කුණු කයෙත ඇති ආසා අඩු නොනා මේ කය දකින නැන ගුණ ඇති එලි පානා වැතිලා ඇති නිසා මේ ටික හමුනුනා යම් කලදි වැසේ පහළවේ බැලුවොත් වන්නේ මේ වන් කුණු කයෙන් සැරසුණු පෙරාතින්නේ අනත වූ සිරුරු ලැබූ හැටි සිහියට එන්නේ මේ කුණෝ කයතර පුදුක් කඳ වැටෙන්නේ මොනවා හොයන්නද අපි මෙමේ සසරේ පැන මේ කුණු කයද දරමින් තව ඉගිල යන්නේ විලසින් මිහිර සොයමින් නිමේ සසරේ තනේ ඇයි හොයවන්නේ තව යනවද ඉදිරිගෙන බැලුවත් නොමැත ආගමනක රස කියලා ලැබුණේ නිවන්නට දුක් ගිනි කඳ දැකලා මේ මහා දුක විඳී සත සසරෙහි හොයලා කෑසද පාරවල් කුපාමන විද කියලා සතේ හොයේ හොයා මිම වන් එම සිරුරුගෙන යන විට පොරේ බඩන ලෝකයේ බැඳින දින මක්ලේ ඉර ඉරා තලමින් හෙලන දිනේ යම කය නැසෙයි යලි අටවයි කය දෙගින නිතරෝ හැදි නිතරම ඔත් පෙළවිලා එනේ එමෙ ගමනේ කය ඇත හර හට බාලා එම භවති උරේ තුනු වේයි එක එමලීලා අත අත් නොහැර යයි තව කය සකසාලා දැවෙමින් වස වැඩි තැම්පී සියලු තැනේ මින්දත් අනේක වූ දුක් සඳ කයේ නීගෙන වටිනාකමක් සිතමින් කය නැසුන තැන යලි සිහි කරයි මේ පඳුර කය ලබන්නේ නේ මේ වගේ ලොවක ලෝ සතනි පුරකන්නේ මේ කය රකින්සයි දහවඳ විදවන්නේ මේ කය උඩ නගා ලොකු අපි කියවන්නේ මේ කයේ සතු නොදැන මොහෙනි වටලන්නේ අපි අද බුදු දහමේ බුදු දරුවන් ඊලා මේ කය දකිමු කුණු වන හැටි කැටිවිලා මේ කයේ දරාගෙන සම්පත් යයි හිතලා නොම යමු මුලාවත මහ බුදු බණ අසලා කයත විනදී ඔහි උනාවේ නොමැත පසුපස සිටින්නේ මේ බඳු කයගෙන නොමැත අපි අද පාපේ සුවයක් හොයන්නේ මේ බඳු කුණු කයේ තුල සිටම්මයි බුදුන් දෙතුබනේ අසන්නේ මේ බඳු කයේ තුල සිටන් වටෙහුම් කෙරෙහු දම් කඩ ලබන්නේ පාපය නැගින විට මේ කය කුණු කරලා පාපය සමග බැඳී හිත කුණු වෙති කාලා පාපය සමග බැඳගෙන ලෝකෙට සකලා පාපයේ විඳිනු ඇතුයි සැත මිලිස විකාලා පාපය නිසා හිත දුසිත වීකෙන්නේ පාපයේ තරම හිත තිරිසන් ගති ගන්නේ හිත කය වදන තිරිසන් දෙස සකසන්නේ වන්නේ ඒ හේතු වෙනි තිරිසන් භවයට යන්නේ දිවිසන් විලස ලැබුවත් කයේ බඳු තැන ලබනට බැරිය ආසා හැර තුවේගෙන අත්විතිමා භයකින් හදතියහින තනේ උපදී එවන් තිරිසන් සත කයිනිගෙන බල එම පාපෙහින් දායි උපදින්නේ සමකය අන්සතුන් අමු අමු වෙම කන්නේ නැත පිලිසරණ තනි වයිතරි සරණින්නේ ජීවිත අනාතයි තිරිසන් සතුනුන්නේ කිසි පිලිසරණ නැති ලෙස ඉපදීලා අතපය හන්දි පන ඇතිසෙක් සැකවාලා බැරි වුණ එක මොහොතේ සතෙකුට පිළිවිලා අනහැර සිටි මතදී අමුවෙම කාලා ඉලෙසට වත් නැහැ යලි එම තැන දකිනා මිනිසත් භවට එන භවකට ගුණේ නුවේනා ගතිගෙන ඒතිරිසන් භවගෙන ඉපදෙමිනා ගෙන යයි සසර පෙරලෙත තිරිසන් භවිනා මේ ලෙස අනත සසරෙහි ගමනක් වෙනවා ලාභිත කන්ත ගොත් තිරිසන් බව දෙනවා ඒ බව ගිලින විට පාපයේ සතු දනවා මේ දුක සත විදි තිරිසන් පවී යනවා යම් තැන මෙසේ තව සත දුක් විඳින තැන තොරකම රැගෙන ගොත් අන් අය සිටින දින නොපෙනින විලස කෙරුවත් එම ආයුතු තැනේ නොපෙනෙන කය ලබයි දුක්ඛම් කටෝලුගෙන අනුනට අතපාතින නමුත් දකිනු නැත පඩිගිනි විඳි මහගිනි කඳ දරනු ඇත විඳි කටු විලස ඇති කෙල එම තැබෙන ආතේ මහා බඩ නැගෙයි වලකනු බැහැ කයෙහි අතේ අත පය කොටු ලෙස කරුමෙත හට ගන්නේ මුක කට හඳක් නැත ගොළු එකුලෙසකින් වෙන්නේ දැමු දැමු තැනක වැහැරුණු කය ලෙස කින්නේ පන නැති ප්‍රේත බව ගන්නේ මිලෙසින්නේ වසරින් කල්ප ගණනුත් නෙයිගෙන යනවා යමවන් සේත කයගෙන සැරි සරවනවා මෙමවන් දුක් කඳක් සත අරගෙන යනවා මෙම තැන් සේත දුක් දෙන තැනමය වෙනවා තව කෙනෙකුන්ගේ රකුසා වැනි ගති තිබුණේ එම ගති නිසා කනි මරවමි හඬ නැගුණේ දැඩි ගිනි ගතියගෙන රොස් ගතියට නැගුණේ එම ගති නිසායක් කය මතුවට ලැබුණේ මේ කය රැගෙන කම් ගණනක් සසරේ අනා සත එම යක් බවින් දුක් විඳගෙන මෙගිනා දැවි දැවි දැවි දැවි මරණය ලැබෙන මිනා මහගිනි පිඳිනු ඇත එක් වීතියලු දෙනා එකෙකුගේ අතට ආයුධයක් මැවි එති අනිකා අසරණයි පහරට කොදුරු වෙති මුළු කඳ දෙතලා පොළවෙහි පතිත වෙති එලෙසම නැවත ඔහු හට පන යලිද එති ආයුධයක් ඔහුගේ අත වෙත මැවෙන්නේ අනිකාගේ ආයුධේ නම් එහි නොවන්නේ මෝෙහි නැකිට අනිකා හට කොටන්නේ මර හඬ නගාගෙන ඔහු බිම වැටින්නේ මේ වගේ මහා සැට කඩ ලෝකයක හැටි යක් ලෝකියන තැන මේ ලෙස තිබෙන හැටි මේ වායේ උපත ලැබමින් කාමා කුටි යත් කය නැගෙන සත මේ සුක් විඳින හැටි අවේකෙක් අනිකෙකුට මෙරොවදී ගිනි දෙනවා ගිනි දෙන මහා පව් කඳ එහි කරවනවා විනිගෙන දැවෙන ලෝදිය තලයක් වෙනවා ඒ ගිනි අපායට ඒ තත පිවිසෙනවා මරහඬ නගා කම්පා වින විට එන්නේ නැත පිළිතරන මහ දුක් ගිනි ගාවි ගන්නේ මරමින් කපා කොටමින් මහ දුක දෙන්නේ කරුමෙත කය මැවි නැත එහි මිය යන්නේ සම්ගණනකින් මේ වගේ දුක කරපින්නා මේ සිව් අපා දුක මේ සතගෙන යන්නා මේ ලෙස සැරිසරා ලෝකෙහි කලකින්නා මොහොතක් තුලදී මිනිසත් බව උපදින්නා ඒ සුළු මොහොතේ කාමිත යලි පිවිසෙනවා මේ ලොව ගැටි ගැටි පව් කම් කරවෙනවා මේ පවුනිසා යලි පෙරලෙස සුතේ තනවා ඒති උපපායෙන් එකකට පිවිසෙනවා මේ වගේ සසර දුක් කඳ සත විඳින්නේ ඒ දුක් කඳේ හැටි මෙහිමයි පෙනෙන්නේ මේ දුක දැකම ලෝකෙහි තතු කියන්නේ මේ ටික කලද සත සැපයයි කියන්නේ දුක ගැන දැකම අපි අද මේ විඳින තැන අද අපි නැමින්නේ නැතකම් රසයේ ගිනේ රාගය නිසා වැදගෙන මිම අඳුර කන දේශය සමග හරිනේ උපුදු ගුණය දැන බෞද්ධම දුසිරිතම අපි අද හැරෙන්නේ පව නැති කයක් ගෙනමයි තරමින් යන්නේ බුදු සවු ගුණය ඇති අප පිළිසරණින්නේ අද පවු නොමැත යා ගුණයට හිත ගන්නේ මේ ගුණ නිසා අපි අද පවු හැරලනවා පවු හැර උතුම් ලෙස හිත පිරිසිදු වෙනවා පිරිසිදු හිතෙන් බුදු ගුණයට ලං වෙනවා බුදු පිය රජාණනි අපි ඔබ වෙත එනවා ඔබේ සව් පිරිස අතරෙහි අපි සිටින්නේ බුදු පිය රජින්දුනේ ධම්මද ලබන්නේ ඔබගේ සෙවණි නැහැ මෙම දුක තපින්නේ බුදු මහා පියාණනි තනසුම ගෙනින්නේ ලෝකෙහි සියලු සතු මහනුවණින් දැකලා පින්වා වදාලේ බුදු රජ ගුණ කියලා බුදු පිය රජින්දුනේ ඔබේ දම් ගුණ දැකලා අපි අද සිටිමි අනියත ලෝකෙනි නැගීලා අනියත දෙයක් රස යයි හොඳ යයි කීවා ඒ අසු අයත දුක එහි හැඟවි පෑවා අනියත නිසා දැන් නිති දුක වැටුවා බුදු මහ පියාණනි නිතරුවගෙන දේවා නිතරුලෝයේ දකිහිනින අනියතය සැම සැම තැන කොතැනකට පැනගෙන ගියත් නිමෙති වූ අපාපයේ දනේ යම් යහ ගුණ ගිනා හොඳ දේ කරයි කියුණා දෙව්ලොවේ ඉපදුනා ඊයා එම කාම රස හේුණා පසය මෙත ගිජු වෙති කාම යෝගින ආහාරති විලසකට ගෙන රුති සියලු දෙවියෝ කාලෙගෙන යති දෙවියන්ට සැප ඇත කියා කියා එම වත වසර ගණනින් යත දිනක දෙවි සම්පත ගෙවි යත එදා කුමවන්නේ ප්‍රමාදේ වැඩි වන්නේ කාමී ගිජු වන්නේ විනක් නැත පහලට වැටෙන්නේ බලු කුසක එලෙසින නැත හොත් බලල් මුවකින වැදගෙන ඉපිදගෙන ඉති තිරිසන් කය ලබාගෙන එලෙසගෙන යනවා සතරෙහි කුමද තනේවා අතරමං විනවා නැවත තිරිසන් ලොවට යනවා දුකාඳුරු පිරි ඇත පතයයි කියා දෙවි සිත උදාම වේගෙන ඉත එහෙන් දෙවියෝ අපාගත වෙත ඒ බඳු කල දැකලා බඹලොව හොඳද හොයලා කිසු විතේ කාලා උපත ලැබවයි බඹුන් එවාලා දැහන්ගෙන හිතු තැන වියයයි හිතා තැන තෙන හිත බැඳී අරගෙන උපතගෙන යයි එදා බඹතන බඹලොවක ඉපදෙත බඹුන් ලෙස කලගෙන යත තේජසද පැතිරෙත කල්ප ගණනක් එහි පවතිත නමුත් කුමවන්නේ යම් දිනක එගෙවෙන්නේ දිනය ලං වෙන්නේ එබඹ කයින් චුත කෙරෙන්නේ ජලි මනුලොවට එත මිනිසත් සුනු කයක් ගත අරන් සැරි සරවත එහිදී පව් සම්ද වෙයි එනියට එයින් පසු යන්නේ නැවතත් අපාගන්නේ යු අපායෙන්නේ තැනක වැද මහා දුකට යන්නේ සිබඳු බඹේ ලොවගෙන ඉපදුනත් හොඳ යයිගෙන කාලේ දිනෙන් දෙන ඉක්ම ගොත් කෙලවරම වෙයි දිනේ එදා කුමේ වන්නේ එබවේ චුත කෙරෙමින්නේ මිනිස් ලොවේ එන්නේ එහිද චුත වීමයි නැගින්නේ කරන පවුතව ඇත අපායට උහු හිමිවත ගෙන අපායට යත මෙවන් සතරෙහි දුකම විඳවෙත විතර දුක අරගෙන නොයන තැන භවයෙහි වන නැත කිසි තැනකගෙන මෙවන් සත් බුදු දහමේ හඬ විනේ එයින් අපි අද දින මෙතක් වල වට කිසි තැන යන හිතක් බැඳගෙන නොමැත බුදු සව් වෙමු සියලු දෙනේ දැවම බුදු රජිඳුන කට මොනි පියේ කියමින අමාමෑණි යන දෙමව්පිය ලෙස හිතමු මුනිඳුන මුනිඳුගේ පුතුන්නේ මුවගේ කිරි විදසින්නේ දම්ගුණ තිබෙන්නේ එදම් කිරි රස හඳේ නිගන්නේ හදවතෙහි තබමින වැඩි පෝෂණ කරගෙන දහම් කිරි බිඳ කින වැඩෙමු බුදු පුත් විලස සැමදෙන මේ සත් ගුණ කියලා මේ කයෙහි තතු දැකලා බුදු රජේ ගිය කලා ඔය මුනිවනටම මග දැකලා ලෝකේ සතු දැනගෙන తాවකාලික විලසින තනසුමම හොයමින ඉබෙන ලෝකයේ නිහිත හරිමින සියලු තන දුක ඇත අනියත නිසා හිමි නැත අනත බව ඇති සත අතර යයිම බවය ඇරගත නිබඳු තන දන අද දිනේ අපි සුදුන් දිතු මග සිටින්නේ සමිඳුනේ ඔබේ ගුණය අරගෙන මෙලෝකෙන් හිත මුදන්නේ ලෝභ ගති නැත ද්වේෂ ගති නැත මෝහ හැර බුදු වදින්නේ කාග හැර ඇත දුසිරිතක් නැත නිදහසයි ගත ලබන්නේ මේ ගත වෙතට මොනවද අපි කර දෙන්නේ මේ ගත තුලම ඇති වාපිත් සමගින්නේ මේ ගත මිනිස් ගතියටමයි හැදෙන්නේ මේ වත මිනිස් ගති හැර නිවනය ගන්නේ මිනිසත් ලෝක උපදින්නට කරුණ කිමේ මිනිසත් ලොවේහි හොඳ යයි යන දහම මෙම ගත් හේතුෙන් මිනිසත් සංකරයගෙන ආහිත නිසා උපදී මෙම මිනිසතුන මේ හිත දෙවන්නේ නැත මතුවට ඉන්නා ඒ පොළෙයිද කඩම් ලෝභය හරිමින්නා මේ හිත උඩඟු නැති ගුණයට සබමින්නා මානය හරිමි මොන මිනිසක් පවකින්නා මොන ලෙස ලැබුව මුත් මේ කය රුවය නැතේ මේ කය නිසා ඇතිවන දුක දැනිනු ඇත මේ කය අතර ගිය විට මෙම දුක දැනත මේ කය පිළිබඳව ආසා හරිමු වත හැම දින උතුම් බුදු ගුණයට හිත තියලා නිද අස ලැබමු මේ කය සාදිය හැරලා ලෝකෙත දුක දෙවන තන හිත නැති කරලා වායුව විලස හිත සකසමු ගුණ දැකලා බුදු ගුණ සිත රැගෙන අද වායුවට යනා ගතගෙන සසමි වායු වෙලෙස සැතිනේ මිනා දුක දෙන මේ කය හැර අප අද සියලු දෙනා වායුව වෙතට යමු අරමුණු කෙරෙමගෙනා නාසය අවද තුල ඉදිරියේ ළඟ තිබේනා මේ කය අදින හුලගෙද පහතට යවනා මේ තන සරණ කරකින වායුවේ හොඳිනා සිහි කර සිටිමු වායුවේ අරමුණ රැකිනා අරගෙන විනාඩියකින් දෙක තුන ගානේ සිහි කරගන්න ඉදිරියේ වායුවේ මුනේ බලමින් වායු හැඩ තල එමෙලෙස දානේ සිහි කරගන්න නිදහස් වායුවේ මානේ වට කර ආස වට වායුවේ කරකෙන්නේ නැත කිසි දිනක හිර කරගෙන අල්ලන්නේ නිදාත තිබෙන ඉඩ ඇති බෙදෙතට යන්නේ මේ තන වායු කයකට අරමුණ ගන්නේ ඇස කන නාය දිව කය සහ මේ බඳු තැනී පවතින හිතද වායුවකට සමම උනේ එම තන වායු කය මවමින ඉහළ ගෙනි අපි අද ඒ බඳු තන අරමුණ ගෙනිනු පෙනේ මේ කය ඉති වායුවකට සමවන්නේ දුක් ගෙන වේදනා හරිමින සැනසෙන්න වායුව සිහි කරම නිදහස් කරගන්න දැන් සිත මෙවන් වායුවේ අරමුණ ගන්න පාවී පාවී ආසෙත ආවා පාවී පාවී උදෙසම ආවා පාවින වායුවේ මේ කය හුවා පාවින කය අද තන සුමෙව්වා මේ කය නැතේ මේ අත යන්නේ වායු කයයි අත අපවිත වන්නේ වායු කයෙත පාලන බල දෙන්නේ වායු කයේ නැත දුක පවතින්නේ වායුවේ පෙරේ කලේ අද අපි ගත්තා පෙරති බුකයේ පෙරේ ලෙසගෙන සත්තා මේ මහා පොළේ විහි තැනකට සත්තා තබාති බේ අපි අහකම ඇත්තා අපි අද පොළේ වින් උඩ හට ආවී නිදාස හොයනට ගමනක් තීවේ මේ කය හඬ බුදු ගුණෙහි පාවි බුදු රජින්දුට අද හදවත පැවි වායු කයයි බුදු රජින්දුනි ගන්නේ වායු කයෙන් හොඳ නිදහස දුන්නේ වායු නිසා කයේ මුනි දුක් දන්නේ බලෝබ කයේ හදේ මිලිසවන්නේ ලෝභ දෝෂ මෝහය අත්හැරලා පාප හරින ගුණයට සිත් දිවලා මාන හරින ලෙස බුදු ගුණ දැකලා පාපන සෙනෙතන කය ඇත සදලා බුදු මහා පියේ රජින්දුනි හදපතුලි ආසනයක් ඇත මල්ලෙස මෙකාලේ සුදු ලෙස නිලුමක් පිබිදුන සකලී අපි හදමු නිදුට පූජා ඒකාලේ බුදු පිය රජින්දුනි අද හද අසුනට වදිනු මැනවි නිද හසගෙන සිටිනට මහා බුදු රජින්දුනි ඔබ පිය විදේශට තීකර සදු වෙමි ආසන මිලිසට හදවත තුල ආසනයක් හදලා සුදු පිරිසිදු නිලුමත් ලෙස මිකාලා බුදු රජින්දුනි පිරියයි හිතනේ කාලා වදිනු මැනවි මහා බුදු රස දෙවලා අනත ගුණ ඇති සුදු හැසකින් නැහැවි මුනි දුනි ඔබේ ගුණ හදවත සිහිවි වඳිමින පුදමින බුදු ගුණ මතුවී අමතමි බුදු රජින්දුනි ඔබේ පුතු වී මේ කයේ වටේ නැත දුකගෙන තිබේනා බුදු සිසිලෙන් මහා සිසිලට නැගුණා බුදු රජින්දුනි ඔබේ ගුණයට පිදුනා අද කය නිසසලේ ගුණයට රැඳුනා සමිඳුනි ඔබේ ගුණ සංවර වනවා ඔබේ ගුණ අද මිහි හදෙහි තබනවා මතු කිසි විට අහකට නොම පනේවා බුදු රජිනුනි ගුණයට පුද දෙනවා මේ කය සංවර බුදු ගුණ වන්නේ සංවර භවකට කය හැඩ දුන්නේ නැසෙමිම කය වෙවි ලොම් අරගන්නේ මුනි දුගේ සංවරේ බවට පුදන්නේ මේ කය වාචයේ විලසම විනවා මේ කය මුනි දුට පූජා දිනවා මේ හද බුදු සංවර ගුණ පනවා සංවර භවේ අදේසය සකේතනවා නොමැති වැටින ගැස්සෙන ගතියින්නේ මුනිඳුගේ සංවරේ ගුණයේ තබන්නේ මෙම කය ඇස කන නාස පිබින්නේ මුනිඳුට පූජා කරමයි ඉන්නේ වාතේ පිහිට ආහා කෙතේ විසි වෙනු නැත්තේ හරියට පාලන බලයක් ඇත්තේ බුදු රජින්දුගේ ගුණ හදවත තත්තේ සකසා ඇත මෙම මුනි දුගේ පැත්තේ බුදු රජවරු නැහැ දඟලුම් ගන්නේ බුදු රජවරු මහා සංවර වන්නේ බුදුවරුනට මහා ගුණ බල ඉන්නේ අද මෙම කය ඉමේ ලෙස සටසන්නේ වැඩ හිටි නැත පුද අසුනක් සදලා සුදු නෙළුමක් ලෙස පිවිසිදු කරලා බුදු හිමිවරු අද හද තුල නගලා පවරමි සමිඳුට අසුනක් මවෙලා අතේ විසි මහා බුදු රජවරු ඉතිනේ මවමින් ගුණ රුවකින් හොඳ හැදිනේ හදවත ඉඩ හැර ඇත එම අසුනේ වඩිනු මැනවි අතේ විති බුදුරුවනි සංවරකම අද කය වෙත ගන්නා සංවර කය සැනසුමට නගන්නා සංවර කය දුක් ගිනි නොම දෙන්නා සංවර සමිඳුනි හදිනි පුදන්නා මේ හද සමිඳුට පූජා වේවා මේ හද මල් අසුනක් ලෙස වේවා මේ හද බුදු රජින්දුගේ ගුණ බාවා මේ හද මහා පිරිසි දුලෙස වූවා සමිඳු වැඩිය තැන නැත විසවන්නේ සමිඳු එවැද සිටි තන හොඳ වන්නේ සමිඳුට පිදු හද තව කොහි යන්නේ සමිඳු ළඟට මිස තව නැහැ යන්නේ කිසි විට වට පිට විසිනොම වෙනවා කිසි විට දුක් ගිනි හදෙහි නොවෙනවා කිසි විට සෑම සංවරේ ගුණ තනවා කිසි විට දුක නැත නුවණ වැඩිනවා මුනිඳුගේ මහා බල නුවණක් වෙන්නේ සෑම වාතේ සෑම දේ හොඳට පෙනින්නේ එම මහා නුවණට කය සැකසෙන්නේ හිත කය මුනිඳුට පිදුලෙස වන්නේ මේ කය සමිඳුට බාරයි අද දින සංවර කෙලෙමන බුදු පිය ගුණයෙන් අද හිත කය වටේ බර නැති මොහොතින නැත කිසි කම්පා සංවරමයිගෙන යන්නේ නැතනිට මිමේ කය ගින යන්නේ නොමැත කිසිම විට දුක ගින දෙන්නේ දැනෙන කයට නැහැ කම්පයින්නේ මුනිඳු සිටින කය ලිලසම වන්නේ බුදු පිය රජිඳුනි ඔබේ ගුණ කමලා මෙවිති උතුම් මහා බුදු ගුණ දැකලා බුදු රජින්දුගේ සුදු පිරිසිදු සකලා හද ගුණ අද මත ඇත හද තියලා පිරිසිදු කළ හද එළිය කිදෙන්නේ පිරිසිදු සුදු මුදු සුහද හිතින්නේ ඔබේ මුව කමලෙහි පැහැබරවන්නේ බුදු රජින්දුනි මා පුතුලෙස ඉන්නේ ඔබේ ගුණ කය මත අද හිමි වූවා ඔබේ ගුණ කය මත පිරිසිදු දේවා මේ කය කිසි වරදක් නොකරවා සමිඳුනි කය අවර අංකම ඌවා ඇද නැති කය අද සමිඳුනි හදලා හිත කය වදෙන දේ ඇද නැති කෙරෙලා ඔබ විත පූජා කෙවිත සකලා මේ කය පැහැසරේ වෙයි ගුණ දැකලා බුදු රජින් දුනී අපි ඔබේ දරු වෙනවා ඔබේ පොඩි දරු කැලෙලෙස මෙහි තනවා පිරිසිදු මුවේ අද මෙහි නිම වෙනවා බුදු රජින් දුනී පබවස එලි දෙනවා මෙම හිත මෙම කය අඳුරු දෙ නැත්තේ මෙම පිරිසිදු හිත පිරිසිදු තත්තේ එළියෙනි මුව හද ගුණගෙන සත්තේ අද ඇත පළවැනි දැනෙහි තත්තේ මෙම හිත ඇතුරෙහි කය පවතිනවා මුහුණද හදවත සුදු එලි තනවා පිරිසිදු පැහැ බර ලෙස බබලෙනවා